බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ ඊට පස්සේ අපිට YouTube එකේ අහලා තියෙනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී සතර මහා භූතවලට අනුව මෙනෙහි කිරීමෙන් එය සිදු කරන්නේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙන්න. මෙහෙමයි දැන් අපි මේකට පෙරත් කියා දීලා තියෙනවා අපිට මුලදි මුලදි දන්නා දෙයක් මතක් කරන්න සිහි කරන්න කල්පනා කරන්න තමයි සිද්ධ ඊට පස්සේ අපි ටික ටික පුහුණු වෙන්න ඕන සතියෙන් සම්පජඤ්ඤයෙන් යුක්තව එතන සිදුවෙන ක්‍රියාවලිය දකින්න තේරුම් ගන්න. කියවලා බලන්න රේරුකාණේ මහානායක හාමුදුරුවන්ගේ විදර්ශනා භාවනා ක්‍රමය පොත. ඒකේ සප්ත විසුද්ධීන් දියුණු කරන ක්‍රමයට තමයි විදර්ශනාව පැහැදිලි කරන්නේ. ඒකේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි කියන දෙක මුලින් කතා කරලා තුන්වැනි කාරණය දිට්ඨි විසුද්ධිය. අන්නේ දිට්ඨි විසුද්ධිය පැහැදිලි කරන තැනදී උන්වහන්සේ මේ සතර මහා ධාතුන් පිළිබඳව සිටිය යුතු මෙනෙහි කළ යුතු ආකාරයක් පැහැදිලි කරනවා. මට මතක හැටියට ගත්තොත් දැන් පටවි ධාතුව ගැන කතා කරනකොට දැන් කෙස් ටික ගත්තොත් කෙස් යයි හඳුන්වන මේ එහෙම නැත්නම් කේසයෝ මේ ශරීරයේහි එක් පටවි ධාතු කොටාසයකි. මෙහි පටවි ධාතු හැර සත්වයේ පුද්ගලයේ ආත්මයක් යයි ගත හැකි කිසිවක් නැත. ගස්ගල් පර්වත ආදීෙහි පවතින පටවි ධාතුවත් කෙස්යයි හඳුන්වන මේ කේසයන්හි පවතින පටවි ධාතුවත් පටවි ධාතු වශයෙන් එකක්මයි. ගස්ගල් පර්වත ආදීහි පටවි ධාතුව සත්‍යයක් පුද්ගලයෙක් ආත්මයක් නොවන්නාසේ කෙස්යයි හඳුන්වන මේ පටවි ධාතුවත් සත්වයක් නොවේ පුද්ගලයෙක් නොවේ මම නොවේ. දැන් මේ විදිහට දෙතිස් කුණපයන්ම නැවත නැවත නැවත නැවත මෙනෙහි කර කර බලන ක්‍රමයක් උන්වහන්සේ පැහැදිලි කරනවා. ඒතකොට මේවා අපට වාක්‍ය හැටියට ඉතින් පාඩම් කරගෙන එහෙම තමයි මුලින් කරන්න ඊට පස්සේ පාඩම් කරගෙන කරද්දී අපි වාක්‍යයට සීමා නොවි ඊට පස්සේ ටිකක් මේ කියන කතන්දරේ ගැඹුරින් සිතන්න උත්සාහ කරන්න. ඊට පස්සේ අපිට සක්මන් කරනකොට ටික ටික එතන සිද්ධ වෙන ක්‍රියාවලිය අර මෙනෙහි කරපු කාරණා වලට අනුව දකින්න වෑයම් කරනවා. දැන් අපි හිතමු දැන් මෙතෙක් කාලයක් අපි හිතාගෙන හිටියා වහලෙට තියලා තියෙන කණුව පටවි ධාතුවයි ඒ පටවි ධාතුව නිසා තමයි වහලේ ඔසවාගෙන ඉන්නේ කියලා. දැන් අපි ඉගෙන ගත්තා නේ එතන පටවි ධාතුව තියෙනවා. හැබැයි වායෝ ධාතුව වෙනුයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. දැන් මේක නැවත නැවත හොඳට කල්පනා කරලා මේක තේරුම් ගත්තාම යම්කිසි ගහකට රුකුල් දෙන අත්තක් හැටියට කණුවක් හැටියට වහලෙට කණුවක් හැටියට තියලා තියෙන එකක් දකිනකොටම අපිට මේ මේ කාරණා ටික මතක් වෙන්නකෝ. ඊට පස්සේ එහෙම එහෙම අපි කාලයක් මේක පුහුණු කරනකොට අර පටාචාරාව මේ භාවනා කරන්න කියලා වාඩි වෙලා පහන නිවන්න පහනේ tire අදිනකොට දැල්ල නිවිලා ගියා. ඒ නිවි යනවත් එක්කලම සියල්ල වැටුණා. ඒ මෙනෙහි කරලා නෙමෙයි. ඒ වාක්‍යයකට අනුව නෙමෙයි. එතන තියෙන ගැඹුර දැනෙන්නට ගත්ත සති සම්පජාඤ්ඤය වැඩනකොට. ඉතින් අන්න එතනට අපි ටිකෙන් ටික මනස ගේන්න සක්මන් කරද්දී ඔසවනවා ගෙනියනවා පාත් කරනවා තබනවා කියලා අපි මුලදී වාක්‍යයක් හිත හිතා යනවා වෙන්නකොට. ඊට පස්සේ මේ සිද්ධ වෙන ක්‍රියාවලිය හොඳට තේරුම් ගන්න වෑයම් කරන්න. ඊට පස්සේ අර විදිහට මෙතන ක්‍රියාත්මක වෙන පඨවි ධාතුව මොකද්ද ආපෝ ධාතුව මොකද්ද තේජෝ ධාතුව මොකද්ද වායෝ ධාතුව මොකද්ද සිතෙන් වායෝ උපද්දවන්නේ කොහොමද උපද්දවන දෙයට අනුව කය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න වෑයම් කරන්න ඊට පස්සේ වචන වාක්‍ය වලට සීමා වෙන්නේ නැතිව මෙතන සිද්ධ වෙන ධර්මතාවයන් ප්‍රඥාවෙන් වටහා ගන්න උත්සාහ කරන්න. ඔබ ඉතින් පියවරෙන් පියවරට අපි ගැඹුරට යන්න ඕනේ. ඒ නිසා සක්මන් භාවනාව මෙන්න මෙහෙම කරන්න කියලා අපිට අච්චුවක් දෙන්න බෑ. ඒක Tamanට දැනෙන දැනෙන විදිහට අවසානයේ විය යුත්තේ මෙතන සිද්ධ වෙන නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය ක්‍රියාවලිය හරියට අවබෝධ කර ගැනීමයි. මෙතන සත්‍යයක් පුද්ගලයක් ආත්මයක් නැහැ. මෙතන ක්‍රියාත්මක වෙන්නේ මේ නාම රූප ධර්ම ටිකයි. දැන් ওই කතාව අපි අහලා අහලා දැන් අපි දන්නවනේ. දැනගත්තට හරියන්නේ ඒක Tamanගේ මනසට වැටහෙන්නට ඕන. ඒ වැටහෙන තාක්කල් නැවත නැවත විමස විමස බලන්න ඕන වචන වාක්‍ය වලට සීමා වෙන්නේ නැතිව. ඒකයි අවශ්‍ය වෙන්නේ.